නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පංචමානි භික්කවේ සප්පුරිස දානානි කතමානි පංච සද්ධාය දානං දේති සක්කච්ඡන්දානං දේති කාලේන දානං දේති අනග්ගහිත චිත්තෝ දානං දේති අත්තානං ච පරංච අනුපාච්ච දානං දේති ඉමානිකෝ භික්කවේ පංච සප්පුරිස දානානි තී ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් දේශනා කරන ලද සත්පුරුෂ දානානි සංස සූත්‍රයයි මේ කෙටියෙන් කියුනේ අංගුත්තර නිකායේ පංචක නිපාතයෙහි මෙම සූත්‍ර දේශනේ සඳහන් වෙනවා මේ සඳහන් කළ සූත්‍ර පාඨයේ තේරුම මෙහෙමයි. මහණෙනි බුදුපසේ බුදුමහරහත් තනතුරු පතා පෙරම් පුරණ බෝධිසත්වෝත්තම සත්පුරුෂයන් විසින් පවත්වන ලද දාන ක්‍රම පහක් ඇත. එය සත්පුරුෂ දාන නමින් හැඳින්වෙති. එනම් සද්ධාවෙන් දන් දෙනවා, සකස් කොට දන් දෙනවා, සුදුසු කල්ලි දන් දෙනවා, නොමසුරුව දන් දෙනවා දෑනින් දන් දෙනවා මෙන්න මේ දාන ක්‍රම පහ ඒ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා විසින් පූර්ව જાතිවලදී පැවැත්තු සත්පුරුෂ දාන පහයි කියන එක මේ කෙටි තේරුමයි. සද්ධාවෙන් දන් දෙනවා කියන්නේ කුමක්ද? ශ්‍රද්ධාව නමින් හැඳින්වෙනවා චිත්ත ප්‍රසාදය. අපේ සිතේ පහළ වෙනවා සෝබන සාධාරණ චෛතසික ධර්ම 19ක්. එන් මුල්ම තැනට වැටෙන්නේ සද්ධා කියන මේ චෛතසික ධර්මයයි. මේ ශ්‍රද්ධාව නම් කොටස් 6කට බෙදෙනවා. සද්ධාන ලක්ෂණ සද්ධා සම්පසාදන ලක්ෂණ සද්ධා සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධා ඕකප්පන ලක්ෂණ සද්ධා, ආගම සද්ධා, අධිගම සද්ධා කියලා. සද්ධාන ලක්ෂණ සද්ධා කියන්නේ යම් කෙනෙක් බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය මත එකම පිහිටයි එකම සරණයි බුද්ධ රත්නය කියන්නේ සසර දුකින් මිදී නිවන් සුව ලබනුවට අනුශාසනා කරන බැවින් සාත්‍රුන් වහන්සේ ධර්ම රත්නය කියන්නේ <clears throat> එම ශාස්ත්‍රුන් වහන්සේ ආબોධ කොට දේශනා කරන ලද ත්‍රිපිටක පර්යාප්ත ධර්මයේ සහ නවලෝතුරා ධර්මය. එය පිළිපන්නව වහා නිවන් පමුණවන බැවින් නෛර්යානික නම් වූ ධර්මයයි. සංඝ රත්නය කියන්නේ එම සරුවක්යන් වහන්සේගේ ශ්‍රාවක භාවයට පැමිණියා වූ බුදු සසුන ආලෝකමත් කරමින් බබළුවනේ එවැගේම ලොවේ ලෝතුරා සම්පජ්ජන දෙන බැවින් අනුත්තර පුණ්‍යක්ෂේත්‍ර වූ සංඝ රත්නයයි. හේමී සංඝ රත්නයේ දිවිහිමින් මම සරණ යමි. සසර දුකින් මිදීමට නිවන් සුව ලැබීමට මේ රත්නත්‍රයේ සරණ පිහිට හැර වෙන පිහිටක් මට නොමැති කියලා හදපත්යෙන් තෙරුවන් සරණ යන පිළිගැනීමක් වෙයි නම් ඒකට කියනවා සද්ධාන ලක්ෂණ සද්ධා කියලා ඒ සද්ධාන ලක්ෂණ සද්ධාව තියෙන තැනත්තා මොනම දෙයකෙනෙක්වත් හදාන්නේ නැහැ. අද කාලේ ඉන්න නොයෙක් නොයෙක් ශාස්ත්‍රවරු පස්සේ යන්නේ නැහැ. ඒ තැනත්තා හදවතින්ම රත්නත්‍රයේ පිළිගෙන වාසය කරනවා. එවාගෙම සම්පසාදන ලක්ෂණ සද්ධා කිව්වේ ඒ විදිහේ රත්නත්‍රයේ සරණ ගියේ රත්නත්‍රයේ ඒකාන්තයෙන්ම නිර්වාණගාමිනී ප්‍රතිපදාවේ කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගෙන සිටින තැනැත්තා තමාගේ හිතේ බියක් ඇති ගැනීමක් දුකක් දුම්නසක් රාගයක් දෝෂයක් මෝහයක් උපක්ලේශයක් හෝ පහළ වුණා නම් දේවාලගානේ බාරවර කුව කරන්න යන්නේ නැහැ වෙනත් වෙන ශාස්ත්‍ර ක්‍රම පසුපස යන්නේ නැහැ බුද්ධ රත්නයේ ගුණ ධර්ම රත්නයේ ගුණ සංඝ රත්නයේ ගුණ ආවර්ජිනා කරමින් හිත සංසිඳුවා ගන්නවා බෝධිසත්ව චරිත සිහිපත් කරගන්නවා ශ්‍රාවක චරිත සිහිපත් කරගන්නවා බුදුබණ සිහිපත් කරගන්නවා ශ්‍රාවකයන් වහන්සේලාගේ යහපත් චරිතාපදාන සිහි ගන්වනවා එමඟින් හිතේ සංසිඳු වීමක් ඇති කරගන්නවා හරියට බොර වතුරකට උදක ප්‍රසාරක මාණික රත්නය දැම්මාම නිල් පාටින් මණික් පාටින් වතුර පෑදෙන්නා වගේ ඒ රත්නත්‍රයේ ගුණ සිහිපත් කිරීම නිසා හිත පහදවා ගන්නා සද්ධාවට කියනවා සම්පසාදන ලක්ෂණ සද්ධා කියලා. සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධා කියන්නේ දාන සීල භාවනා ආදී යම්කිසි කුසල ක්‍රියාවක් කරන්න ඉදිරිපත් වෙන තැනදී අවුයෙන් වැස්සෙන් පින්නෙන් සුලඟින් මිනිස්යන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් සොර සතුරන්ගෙන් ලෙඩ රෝග වලින් නොයෙක් නොයෙක් පාදා ආවත් ඒවා ගණන් නොගෙන ඒවාට පස්සට අදී නොතබා තමා හිතූ පතූ පරිද්දෙන් පින්කමක් කරන් ඉදිරිපත් වීමේ ශ්‍රද්ධාවට කියනවා සම්පක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධා කියලා. දෙගොඩ තලා ගඟක් ගලන වෙලාවේ හෙතර මෙතර වෙන්න බැරි ජනකාව රැස් වී සිටින තැනදී සූර වීර සංග්‍රාමයේ යෝධයේ කැසපට ගාගෙන යගදාවෙන් ජලධාරය දෙබෑ කරමින් එගොඩ මෙගොඩ මිනිසයන් ගෙනියන්න වාගේ තමන්ගේ හිතේ බලපවත්නා වූ උද්‍යෝගීමත් සද්ධාවයි මේ සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධා කියන්නේ මේක බොහෝ සෙයින් බෝධිසත්ව චරිතවල දකින්න තියෙන විශේෂ ගුණයක් පින්තුන් අහලා ඇති අපේ මහා බෝසතාණන් වහන්සේ කබිරංගාර බෝධිසත්ව කාලයේදී සිටු පුත්‍රයෙක් වෙලා කුඩා කල පටන් දන් අටක් පැවැත්වා දුගී මගේ අසරණ අනාථයන්ට දවසින් දවස මේ ධම්මයට දියුණු වුණ දහස් ගණන් දුගී මඟී අසරණී ඇවිල්ලා මේන් ප්‍රයෝජන ගන්නවා. එවැගේම සිල්වත් ගුණවත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝත් වෙනවා. එක දවසක් ගන්ධමාදන පර්වතයේ හත් දහසක් නිරෝධ සමාපත්තියෙන් වැඩි සිටි පසේ බුදු කෙනෙකුන් වහන්සේ උදේ පාන්දර නිරෝධයෙන් නැගිටලා දිවසෙන් බලවදාලා කොතෙන්ට වැඩියොත් දානේ ලැබේද කියලා ඒ වෙලාවේ හැටියට දානයක් ලැබෙනවා නම් ලැබෙන්නේ තියෙන්නේ මේ කදිරංගාර සිටුතුමාණන්ගේ දන්ශාලාවේ පමණයි. 이르දි බලෙන් එතෙන්න වැඩි අහසෙන් විශාල ජනකාවක් රැස් වෙලා හිටියා දානමාන ලබන්නට. ඒ අතරතේ විශාල මිදුල මැද්දේ හැටරේනක් දිගපාල කිහිරි ගිනි අඟුරු වලක් නැවුණා. මහජනතාව මහත් බියෙන් කම්පණින් කෑ ගන්න ගත්තා. මේ සිටු පුත්‍රයා ඉදිරියට ආවා එකාතකින් ශීරපායාසයක් අරගෙන අනිත් අතින් හැන්දක් අරගෙන ඇවිල්ලා කල්පනා කළා මෙතන ඉබේ මේ ගිනි අඟුරු වලක් ඇති වෙන්න පුළුවන්කමක් නැහැ මේ දාන ආදී කුසල් කිරීමට බාධා කරන යම් කිසි අදෘශ්‍යමාන දෙවි කෙනෙකුගේ මාර්ගයේ බලපෑමක් වෙන්නට ඕනේ කවුරු නමුත් මේක මැවුවොත් නැත්තමට පෙනේවා කියලා අහස දෙස බැලුවාම ආසේ දිලිසි දිලිසි වසවර්ත දීපුත්‍රයා පෙනී හිටියා. කතා කළා තමුන්නාසේ කවුද? මම වසවර්ත දිව්‍ය රාජයා. මේ ගිහිරි ගිනිඅගුරුවන් මැව්වේ කවුද? Taman ඒ මක් නිසාද දානේ වළක්වන්නට එලාමේ බෝසතාණන් වහන්සේ අභියෝගයක් කළා වසවර්ත දිව්‍ය රාජයේ ඔබ වැනි එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි 100ක් 1000ක් දෙනෙක් ආවත් මගේ දානේ වළක්වන්න බැරි හැටි බලන්නයි කියලා අභියෝගයක් කරලා සත්‍යක්‍රියාවක් කළා මං කුඩා කාලයේ පටන් නිතිපන් සීල රැක්කා සත්‍යයි බොහෝ අට සීල රැක්කා සත්‍යයි මව්පියන් උපස්ථාන කළා සත්‍යයි එවැගේනේ නිස්සරණ අධ්‍යාසයෙන් භව සම්පත් නොපතා ලෝතුරා බුදුබාපතා දානමේ පින්කමක් කරන බව සත්‍යයි ලොව බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පහළ වුණා සත්‍යයයි ඒ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ පාරමී බලය අනන්තයි ඒ සත්‍යයයි ඒ සත්‍ය බලයෙන් මට මේ ගිනි අඟුරු වල ගිනි අඟුරු වලක් නොවේවා කියලා අභියෝග කරමින් අදිෂ්ඨාන බල පිහිටුවාගෙන ගිනි අඟුරු වල මැද්දට පැන්නා පුදුම සිද්ධියක් මතු අනාගතයේදී ලෝතුරා බුදු වෙලා සබන පීවරක් ගානේ නෙළුම් මල් පිපෙන සුළු සිරිපතුලක් ලබන්නේ හේතු සම්පත් ඇති මුන් වහන්සේගේ ගුණස්කන්ධයේ මේ අචේතනික මහ පොළොවට දැනිලා මින් සතරෝගයක් තරම් විශාල නෙළුම් මලක් පහළ වෙලා මේ සිරිපතුල පිළිගත්තා. උන්වහන්සේ ඒ නෙළුම් මල උඩ වැඩ ඉඳගෙන ගාථාවක් කියලා දානේ පිළිගන්නවා. කාමං තචෝච කාමං උද්දම් කාමං පතාමි නිරයන් උද්ධපාදෝ අවංසිරෝ නානරියං කරිස්සාමි හන්ද පින්නම් පටිග්ගා ස්වාමීනි මගේ දන්සලට ආව පින් කෙතක් වැනි උතුමන් වහන්සේ මම මේ ගිනි අඟුරු වල මැදට පැන්නේ මගේ පා උඩුකුරු වෙලා හිස යටිකුරු වෙලා අඟුරු වෙලා ගියක් කමක් නැහැ මම දානේ දෙන්නේ මේකේ අදිෂ්ඨානේනුයි ස්වාමීනි එනිසා මට මේ වෙලාවේ ලැබුණු මේ පුණ්‍ය ලාභය මහත්ඵල වෙනු පිණිස පින් කෙතක් වූ ස්වාමීන් වහන්සේ මේ දානේ පිළිගෙන වදානසේකවා කියලා දාන බෙදුවා. මේ වෙලාවේ මාර්ගී පුත්‍රයා අතුරු දහන් උනේ ලැජ්ජාවටපත් වෙලා බලා සිටියේ දෙනෝ දහසක් දෙනා මහත් කමින් සාදුකාර දුන්නා. ලෝත් පසේ බුදුරයන් වහන්සේ ගාථා දෙකකින් අනුමෙවිනි දේශනා කරලා පෙනිපෙනීම අහසින් වැඩියා. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ නිලුම්මල උඩ වැඩ ඉඳගෙනම පැමිණි පිරිසට පින්දීමක් කළා. සත්පුරුෂේනි දම් පින්කම් කරන්න බය නොවෙත්වා. මගේ ජීවිතය ගැන නොතකා මගේ පාරමිතා සීර්ෂෙන් මේ දාන දෙන්න මං ගිනි අඟුරු වල මැදට පැන්නා. මා රැහැසුරුණා වූ ධර්මයේ මට පිහිට වුණා. එනිසා මගේ ජීවිත පරිත්‍යාගයෙන් කළ මේ දානමේ පින්කම ඔබ සෑම දෙනාම අනුමෝදන් වෙත්වා මේ ගිනි අඟුරු වල මැද්දෙන් පැනගෙන දන් දීමේ පිනේ හේතුවෙන් සංසාරේ කොළොස්මා ගින්නකින් දැවෙන මේ ලෝක සත්‍යය ඒ ගින්නෙන් අතමුදවාගෙන අමාමා නිවන් පොර පමුණවන්නට මේ කුසලයේ ලෝතුරා බුදුබා පිණිස වේවා කියලා උන්වහන්සේ ගොඩ වුණා. මේ වාගේක જાතියක නෙමෙයි අනන්ත જાතියින් හිදී මහා බෝසතාණන් වහන්සේ මාරයන් පරදවමින් දෙවියන් ලවා සාදුකාර දෙවමින් සමහර අවස්ථාවල මහ පොළොව කම්පිත කරවමින් මේ වාගේ පාරමී පුරන්ද කුසල රැස් කරන් ඉදිරිපත් උනේ සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධාවෙනුයි අද කාලේ වුණ සමහර බෞද්ධෝ ඉන්නවා මොනතරම් බාධාවක් වුණත් Tamanට નિયમિત පින්කමේදී ආපසට නොපැමිණ පින්කම කරන් ඉදිරිපත් වෙනවා පසුගිය දවසක මිනි ස්ථානීයම දම් පින්කම් කරන සදාවත් පවුලක මරණයක් සිද්ධ වෙලා ඒ gedara මරණය තිබෙද්දී ඇවිල්ලා මේ දාණය දුන්න බව සඳහන් වුණා. ඒ මක් නිසාද මේ ජාති ජරා මරණ හැමදාම හැම කෙනෙකුටම සාධාරණයි. ඒ වයින් කරන්න තියෙන පින්කම් මතපසු නොකළ යුතුයි කියන නුවණින් යුතුයයි. ඒ වගේ පින්කම් කරන් ඉදිරිපත් වෙන්නේ ඒකට කියන්නේ සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධා. ඊළඟට ඕකප්පන ලක්ෂණ සද්ධා කියන්නේ අටරේණක් දිග ඇති ශක්තිමත් අරටුවක් ඇති කඳක් හිටවනවා බොහෝ සෙයින් නගර ద్వාරවල ග්‍රාම ద్వාරවල ඉන්ද්‍ර කීලේ හැටියට දැන් සිංහලෙන් කියන්නේ ඉදි කඩුල්ල කියලා මේ ඉන්ද්‍ර කීලේ තමයි ඉන්ද්‍ර කීල දෙකක් තියෙනවා දෙපැත්තට එයින් ඇතුළත ඉන්ද්‍ර කීලය පිටත ඉන්ද්‍ර කීලය කියලා දෙකක් තියෙනවා මේ දෙකම පොළොවේ හිටවලා තියෙනවා බඹයක් ගැඹුරට පොළවෙන් උඩ බඹයයි ඉහළට තියෙන්නේ අලියෙකුටවත් මේක සොලවන්ට බෑ. වේරම්භ වාතයටවත් මේක ගැල වෙන්නේ නෑ. ඒ වාගේ තමයි රත්නත්‍රයේ ගුණස්කන්ධයේ කෙරෙහි දාන සීල භාවනා කුසල් කෙරෙහි යම් කෙනෙකුගේ හිතේ ප්‍රසාදයක් තියෙනවා නම් නොසැලෙන ප්‍රසාදයක් ඒකට කියනවා ඕකප්පන ලක්කන සද්ධා කියලා. ආගම සද්ධා කියන්නේ මහා බෝසතාණන් වහන්සේලාට පසේ බෝසතාණන් වහන්සේලාට අග්‍ර ශ්‍රාවකාදී මේ ශ්‍රාවක බෝධිසත්වයන් වහන්සේලාට නියත විවරණ ලැබුණාට පස්සේ භවයක් භවයක් පාසා කාගේවත් උපදේශයක් නැතත් දානාදී කුසල් කරන්න ශ්‍රද්ධාවක් පිහිටෙනවා ඒකට කියනවා භවයෙන් භවයට එන ශ්‍රද්ධාව බැවින් ආගම ශ්‍රද්ධාව කියලා අධිගම ශ්‍රද්ධාව නම් මාර්ගඵල ප්‍රතිලාභයෙන් පිහිටන ලෝකෝත්තර ශ්‍රද්ධාවයි එයින් මේ දාන ආදී කුසල් කිරීමේදී මෙන්න මේ කියන සද්ධාන ලක්ෂණ සද්ධාව, සම්ප්‍රසාදන ලක්ෂණ සද්ධාව, සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධාව, එවාගේම ඕකප්පන ලක්ෂණ සද්ධා කියන මේ වාගේ සද්ධාවක් පිහිටුවා ගත්තොත් ඒ තැනත්තාගේ සිතේ පවත්නා ඒ සද්ධා මුල් කොට ඇති කුසල් චේත් පරම්පරාවෙන් දෙන දාණයට කියනවා සද්ධාය දානන්දේති කියලා සමහර විට ප්‍රතිග්‍රාහක පක්ෂයේ සීලවන්ත නැහැ වෙස්සන්තර මහ රජුරු ඇලියට දන් දුන්නේ සත්‍ය සතික දානෙ දුන්නේ යෝජක බ්‍රාහ්මණයාට දරු දෙන්න දන් දුන්නේ ලබන්නෝ සීලවන්තයෝ නිසා නෙමෙයි තමන් වහන්සේ සීලයක පිහිටා අදහා ගන්නා ලද්දේ සද්ධාවෙන් මේ කුසලය හේතු කොටගෙන මට මේ භව කතරෙන් එතර වෙලා ලෝතර බුදුබා ලබන්නේ කාන්තෙන් හේතු වෙනවා කියලා ලබන්න තියෙන සම්ප්‍රත්‍ය ගැන ශ්‍රද්ධාවෙනුයි එනිසා මහ පොළොව පවා කම්පිත වුණා. මේ නිසා තමාගේ සිතේ ඇති කරගන්නා වූ කරවඵල විශ්වාස කරන කම්මසකතා සම්මාදිට්ඨියේ මුල් කොට ඇති සද්ධාවෙනුත් මේ වාගේ සද්ධාය දානන්දේති කියන්නට පුළුවන්. ඒ සද්ධාවෙන් දන් දීම නිසා ලැබෙන ආනිසංස හැටියට සඳහන් වන්නේ භවයක් පාසා ධනයෙන් දාන්නේ යසයිස්වරයෙන් ආඩ්‍ය වෙනවා මහා භෝග සම්පන්න ලබනවා පමණක් නෙමෙයි අබිරූපෝ චෝති පාසාදිකෝ දස්සනීයෝ පරමාය වන්න පොක්කරාතාය සමන්වාගතෝ භවයක් පාසා විශිෂ්ට රූප සම්පත්තිය ලැබෙනවා දුටුවම් මන පාදවන ප්‍රසන්න රූප සම්පත්තියක් ලැබෙනවා මන හැඩරුව ලැබෙනවා දිව්‍ය සමාන රූප සම්පන්න ලැබෙනවා මේක තමයි සද්ධාවෙන් දන් දීමේ විශේෂ ආනිසංසය දෙවෙනි කාරණේ සකස් කොට දන් දීම සකස් කොට දන් දීම සඳහන් වෙන්නේ ප්‍රතිග්‍රාහක පක්ෂයන් පක්ෂයේ කෙරෙහි බලාත්ම ගෞරවයෙන් යුතුව දන් දෙනවා. ඒ කියන්නේ තමන් නිසසේ හඳ පැළඳගෙන කියන්නේ සුදු වතින් සැරසීගෙන එවාගේම ගෞරව සම්ප්‍රයුක්තව සීලයක පිහිටා සිටගෙන ගඳ නමස්කාරයෙන් උඩුවියන් බැඳලා පියවෙලියෙලලා අසුන් පනවලා දෙපා දොවලා <clears throat> පවන් සරලා වත් පිළිවෙත් පුරලා කැපසරු පන්දමින් දාන වතු සම්පාදනය කරලා ප්‍රතිග්‍රාහක පක්ෂයට පිළිගැන්වීම නිසා ඒකට කියනවා සක්කච්ඡ දානය කියලා. සාත්තාදානන්දේති සක්කච්ඡන් දානන්දේති චිත්තීකත්වා දානන්දේති ආගමන චිත්තෝ දානන්දේති මෙන්න මේ විදිහටයි ඒ දානේ දෙන්නේ. කමංගිය අතින් දානේ දෙන්නවා. එවාගෙම සකස් කොටම දානේ දෙනවා. ගෞරව සම්ප්‍රයුක්තෝ දානේ දෙනවා. එවාගෙම ආනිශංස දක්නා නුවණින් යුතුව දානේ දෙනවා. මෙන්න මේ වාගේ සකස් කොට දාන දීම නිසා යම් භවයක විපාක ලැබෙනවා නම් එහිදී අර වාගේ ධනෙන් දාන්නේ යසයි ස්වරින් ආද්‍ය සම්පල් ලැබනවා පමණක් නෙමෙයි යේ පිස්සතේ උන්ති පුත්තාතිවා ධාරාතිවා දාසාතිවා කම්මකරාතිවා තේපේ සුසුසන්ති සෝතං ඕදාන්ති අඤ්ඤාය පිත්තං උපට්ඨපෙස්සන්ති තමන්ට ලැබෙන අමුදරුවෝද සේවක සේවිකාවෝද දශිදස් කම්කරුවෝද පණේද පනස් කරූද සියල්ලෝම සිල්වත් ගුණවත් නැනවත් සුවච කීකරෝ එවාගෙම මේ යහපත් අය බාටපත් වෙනවා විශ්වාසවන්ත අය බාටපත් වෙනවා ඒක යහපත් පිරිවෙන සම්පල් ලබන්න හේතු වෙන දෙවෙනි දානීය සකස් කොට දන් දීමයි තුන්වෙනි දානීය හැදින් වෙන්නේ කාලේන දානන් දේති සුදුසු කල්ලි දන් දීමේ ක්‍රම පහක් තියෙනවා ආගන්තුක සිල්ලෙතුකට දාන දීම ගමනක් යන සිල්ලෙතුගොඩ දානේ දීම, දුර්භික්ෂයකදී දානේ දීම, ලෙඩ ගිලන් අවස්ථාවේ දානේ දීම, එවාගෙම නවසස්්‍ය වර්ගයකින් දානේ දීම. මේ කාරණා පාට කියනවා කාලික දානමේ පින්කම කියලා. ඒ කාලික දානමේ පින්කම් හැමදාම නොලැබෙන බැවිනුයි ඒකට කාලික පින්කම් කියලා කියන්නේ. ඒ ආනිසංස වාසියෙන් කියනු ලබන්නේ භවයක් පාසා ධන ධාන්‍ය අසීසුරු සත්ව සම්පන්න ලැබෙන අතරතේ කාලගතා චස්ස අත්තා පචුරා හොಂತಿ තමන්ට අවශ්‍ය දේ අවශ්‍ය වේලාට ලැබීමේ වාග්යවන්තයෙක් වෙනවා දුටුගමුණු රජුරවන්ට රුවන් ලෙස හදාන්න වස්තුව ලැබුණා වගේ දුර්ගමුණු රජුරෝ පළමුව මිරිසවැටි චෛත්‍ය රාජන් වාසය කරවලා විහාරස්ථාන කරලා විශාල සංඝ පිරිසක් වඩා හිඳෙව්වා ඊට පස්සේ ලෝවා මහා ප්‍රාසාදේ කරවලා විශාල සංඝ පිරිසකට පූජා කළා ඊළඟට තමන්ගේ මුත්තණුවන් වෙන දේවානම් පෙත්තිස රජතුමා හිටෙව ශිලාස්තම්භේ හා රම්පත්‍රය දැකලා රුවන්වැලි චෛත්‍ය රාජන් වහන්සේ ගුණනගීම ගැන කල්පනාකාරීව හිටියා. කාටවත් කරදර නොකර මිනිසයන්ගේ මුදල් සම්මාදන් නොකර එවැගේම නොමිලේ වැඩක් නොකර මා ජනයාට පීඩාවක් නොවනසේ මේ විශාල මහා චෛත්‍ය කරන්නේ මේ කියලා හිතේතා ඉන්නකොට එක දවසේම අවශ්‍ය භාණ්ඩ 9ක් එකවර පහළ වුණා. පාලමීමෙන් මේ චෛත්‍ය කර්මාන්තයේ ඒ සියල්ලම සෑහීමට තරම් වස්තු පහළ වුණා. ගඩොල්ද එවාගේම මුතුද මණික්ද පබලුද වයිදූරෙද ඔය හැම දෙයක්ම පහළ වුණා. ඒ චෛත්‍ය කර්මාන්තයේ සිද්ධ කෙලේ ගල් ගඩොල් වැලිය වලින් නෙමෙයි ගර්භයේ සිද්ධ කෙල්ල තියෙන්නේ ශත්‍රුවණින් ශත්‍රුවණින් තමයි අසූරේන දිගපාල උස ඇති මේ ධාතු ගර්භය ඇතුලේ සීලෝම බුද්ධ චරිත බෝධිසත්ව චරිතය ඔක්කොම නිර්මාණය කළා තියෙන්නේ ශත්‍රුවණින් මේ වාගේ සීල වස්තු සම්භාරය ලැබෙන්නේ හේතුව දුටුගැමුණු මහ රජුගේ පූර්ව ජාතිවලදී කාලික දානමය පින්කම් සිද්ධ කළා තිබුණා මහා බෝසතාණන් වහන්සේ ලෝතර බුදු වෙන ආත්මයේදීද තමන් වහන්සේට අවශ්‍ය දේ අවශ්‍ය වේලාවට ලැබුණේ ඒ වගේ කාලික දානමේ පින්කම් වල ආනිසංසේනුයි හතරෙනි කාරණේ තම අනග්ගත චිත්තෝ දානන්දේති ඒ කියන්නේ පරිත්‍යාග කරන දාන වස්තුව ගැනවත් එයින් ලැබෙන දිව්‍යමානුෂාදී ලෞකික සැප ගැනවත් ආසාවක් තබා නොගෙන දන් දීමයි තමන් පරිත්‍යාග කරන දාන වස්තුව ගැන කිසිම ආසාවක් ඉතුරු කරගන්නෙත් නැහැ. මෙයින් මට ලැබෙනවා මේ මේ විදිහේ දිව්‍ය මානුෂාදී සැප සම්පත්, ධන සම්පත්, සේනා, පරිවාර සම්පත්, යාන වාහන සම්පත්, රජ සම්පත්, සිටු සම්පත් ආදී දේවල් ගැන හිත හිතා ඒවට ආසා කරන්නේත් නැහැ. එසේනම් ඒ දානේ පිරිනමන්නේ රහක් බෝධියේ, පසේ බෝධියේ, අபிසම්බෝධියයි බෝධි ඥානයකින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට නම් ඒකට කියනවා අනග්ගේත චිත්තෝ දානන්දේති. ඒ විදිහේ නිස්සරණ අධ්‍යාසයෙන් යුතුව ආර්ය සත්‍ය අවබෝධයේ පැතීමෙන් යුතුව පිරිනමන දානමේ කුසලය නිසා භවයක් පාසා නිසංස ලැබෙන්නේ ධනයෙන් දාහන්නේ යසසෙන් ඓශ්වර්යයෙන් සැපතින් සම්පතින් මහා භෝග සම්පන්න ලබන අපමණක් නෙමෙයි මහතෝචස්ස බත්ත භෝගා චිත්තම් පරිණමති තමන්ට ලැබෙන සැප සම්පත් නොමසුරුව පරිභෝග කරන්නේ වාසනාවන්තයෙක් වෙනවා තමන්ට ලැබෙන සැප සම්පත් නොමසුරුව දාන ආදී කුසල කරන්න යොමු කරන්න හිත නැමෙනවා මෙන්න මේ ආනිසංසයයි නොමසුරුව දන් දීමේ ආනිසංස වශයෙන් ලැබෙන්නේ පස්වෙනි කාරණේ හඳුන්වන්නේ අත්තානංච පරංච අනුපාච්ච දානං දේති තමා නොතලී අනුන් නොතලා දන් දීම. ඒක කියන්නේ අත්ත්ොක්කංශන පරවම්බණයෙන් තොරව දන් දීම කියන එකයි. අත්ත්ොක්කංශනිය කියන්නේ තමන් උසස් කොට ගන්නවා, පරවම්බණය කියන්නේ අනුන් හෙලා දකිනවා. අනුන් පරදවන චේතනාවෙන් අනුන්ට වඩා ඉහළින් පෙනී හිඳීමේ චේතනාවෙන් දුන්නනන් දානියක් ඒක එතන මිත්‍යා දානියක් නැත්නම් අධාර්මිෂ්ඨ දානියක් වෙනවා. එවැගේම තමන්ගේ දාන වස්තුව ප්‍රාණඝාත නොකර අදින්නාදානයෙන් නොවි මිත්‍යාචාරයෙන් නොවි එවැගේ මුසාවාදයෙන් එවැගේ සුරා වෙළඳාමින් පංචේද ආධාර්මික වෙළඳාමින් කේලාම් වශයෙන් පරුෂ වශයෙන් හිස් වශයෙන් මේ වාගේ යම් කිසි වැරදි ආජීව ක්‍රමයකට උපෙව්වනම් ඒක ආධාර්මික දාන වස්තුවක් එයින් සම්පූර්ණයෙන් වැළකී නිතිපන්සිය රකින්න පොයාට සීල් රකින්න දෑමින් සෙමින් උපයා සපයාගත් දාන වස්තුවක් වෙනවා නම් ඒකත් ධාර්මික දාන වස්තුවක් එවැගේම අනුන්ට වඩා තමන් ඉහළින් පෙනී සිටීමේ චේතනාවක් නොමැතිව දෙවියන් මිනිස්යන් සෑත සමස්ත ලෝකයාට අද సంతානීම මෙත් සිතින් පින් අනුමෝදන් කරවමින් තමන් පැතූ බෝධි ඥානයකින් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු වේවා කියන පිරිසුදු සංකල්පනාවෙන් දානය දීමද කියනවා තමන් නොතලී අනුන් නොතලා දන් දුන්න කියලා. ඒ මේ දානානිසංස වශයෙන් යත්‍යත් තස්ස දානස විපාකෝ නිබ්බත්ති අද්දෝ චෝති මහද්දනෝ මහා භෝගෝ <clears throat> නචස්ස කෝචේ භෝගානං උපගාතෝ ආගච්ඡති රාජතෝ වා චෝරතෝ වා අග්නිතෝ වා උදකතෝ වා අපේතෝ දායාදතෝ වා ඒ කියන්නේ යම් භවයක එවැනි දැහැමින් දන් දීමේ ආනිසංස ලැබෙනවා නම් ධනයෙන් දාණයෙන් ආද්‍ය වෙනවා බොහෝ භෝග සම්පත් ලබනවා පමණක් නෙමෙයි තමන්ට ලැබෙන ධන දාන්නේ අශේෂ්‍ර සම්පත් වලට කජුන්ගෙන්වත් සොරුන්ගෙන්වත් ගින්නෙන්වත් ජලයෙන්වත් තමන්ගේ අප්‍රිය අමනාප පුජ්‍යලයකුගෙන්වත් කවදාකවත්ම භෝගහානියක් වන්නේ නැහැ රාජසන්තක වන්නේත් නැහැ. සොරුන්ට පෑරගත හැකි වන්නේත් නැහැ. ගින්නෙන් විනාශ වෙන්නේත් නැහැ. වතුරට පාවෙලා යන්නේත් නැහැ. අප්‍රියමනාප පුජ්‍යලයන් විසින් පෑරගනු ලැබෙන්නේත් නැහැ. ඒවා බොහෝම ධාර්මිකව ආරක්ෂා වෙනවා. වෛශ්‍රවණ දිව රාජයාගේ ආලක මන්දා රාජධානියේ තියෙන සම්පත්තා සමානව මෙන්න මේක නිසා ඒකටත් කියනවා Taman නොතලී අනුන් නොතලා දම් දීමේ ආනිසංසය මහා බෝසතාණන් වහන්සේ පූර්ව ජාතිවලදී යම් පමණ දම් පින්කම් කළා නම් ඒ සියල්ලම මෙන්න මේ ආකාර පහට ගැලපෙන ඇටයටයි දන් දුන්නේ. එනිසා ඒවට කියනවා සත්පුරුෂ දානය කියලා. ඒ සත්පුරුෂ දාන ආදී පින්කම් වලින් බලාපොරොත්තු වන්නේ වෙන කිසිවක්ම නෙමෙයි. ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ කරගෙන පාරමී 10 සම්පූර්ණ කරගෙන බෝධිපාක්ෂික ධර්මයන් සම්පූර්ණ කරගෙන ගිහිල්ලා මේ ආර්ය සත්‍ය ආબોධයෙන් සිද්ධ වෙන අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීම එකම ප්‍රාර්ථනාව යෙතු වන්නේ. එසේ නිර්වාණ ප්‍රාර්ථනාවෙන් දානයක් ස්වල්ප හෝ මහත් වූ සිදු කරනු ලැබෙනවා නම් එතෙන්දී සිද්ධ වෙන්නේ රත්නත්‍රේ ගුණ මෙනෙහි කරමින් ඥාන සම්ප්‍රයුක්තව පිරිනැමීම නිසා එතන සම්මා දිට්ඨිය පහළ වෙනවා. නිවන් පැතීමත් මෙත් පැතීමත් කරුණා පැතීමන් නිසා සම්මා සංකල්පනාව පිරෙනවා. ඒ කුසල ක්‍රියාව කරන චිත්ත නීතියක් ගානේ නූපං අකුසල් නූපද වීමෙන් උපන් අකුසල් යටපත් වීමෙන් නූපං කුසල් ඉපදීමෙන් උපන් කුසල් වැඩි දියුණු වීම වශයෙන් වීර්යය පහළ වෙනවා එක සම්මා වායාමයයි. එවාගේම ඒ කුසල ක්‍රියාවෙහිලා චිත්තක්ෂණයක් ගානේ සිහිය පිහිටෙනවා ඒක සම්මා සතියයි. එවාගේම කුසල ක්‍රියාවක චිත්තක්ෂණයක් පාසා පහළවන ඒකාග්‍රතාවය නීවරණයන්ගෙන් තොර බැවින් සම්මා සමාධියයි. ඒ කුසල ක්‍රියාව කරන කාලේ භාවිතා කරන වචන මුසාවාදයෙන් තොර පිසුණු වචනෙන් තොර පරිස වචනෙන් තොර හිස් වචනෙන් තොර බැවින් සම්මා වාචාවයි. ඒ කුසල ක්‍රියාව කරන කාලය තුල කයින් කරන ක්‍රියාවන් ප්‍රාණඝාතයෙන් තොර අදින්නාදානයෙන් තොර මිච්ඡාචාරයෙන් තොර බැවින් සම්මා කම්මන්තයයි. එවාගේ මේ කුසල ක්‍රියා කරන කාලය තුල ඉරියව් පවත්වන්නේ හුස්ම ටික පවාගන්නේ කුසල් සිතින් බැවින් එහි ඇත්තා පිරිසුදු බව සම්මා ආජීවයයි මේ දියට ආර්ය අෂ්ටායක මාර්ගයයි වෙන වෙනම චිත්තක්ෂණ වශයෙන් මේ දානමේ පින්කම තුල වැඩෙන්නේ ආර්ය අෂ්ටායක මාර්ගයේ වැඩෙන්න වැඩෙන්න බෝධිපාක්ෂික ධර්ම 37ම ඒ හිතේ වර්ධනය වෙනවා එන්සාම පාරමී 10ක් උතන වැඩෙනවා දානමේ පින්කමක් කරන කාලය තුල <coughs> එතෙන්දී පරිත්‍යාගයේ දානමේ පාරමිතාවයි. <coughs> එතින්දී පවත්නා කාය වාක් සංවරේ සීලසා සීල පාරමිතාවයි. නිවන් පතාගෙන කුසල ක්‍රියාවේ යෙදීම නෙක්ඛම්ම පාරමිතාවයි. නුවණින් යුතු වීම ප්‍රඥා පාරමිතාවයි. කායික චෛසික වීර්ය පහළ වන බැවින් විරිය පාරමිතාවයි. එවාගේම ඉවසිය යුතු දේවල් අපමණ ඉවසමින් කුසල ක්‍රියාවේ දෙන බැවින් ශාන්ති පාරමිතාවයි. එවාගේ අප මේ කුසලයක් කරන්නේ මුකින වචනයක් පාවිච්චි කළ ඒ විදිහටම පැවැතීම නිසා සත්‍ය පාරමිතාවයි. කුසලයක් කරන්නේ මුකින අදිෂ්ඨානයේ නොබිඳ සිද්ධ කළ බැවින් අදිෂ්ඨාන පාරමිතාවයි. එවාගේම ඒද සහභාගින හැම දෙනා වෙතත් පත්‍ත්‍ත්‍යග්‍රාහක පක්ෂයේ වෙතත් දෙවියන් සෑත ලෝකයා වෙතත් මෙත් සිතින් යුතුව පවත්නා බැවින් මෙත්තා පාරමිතාවයි. එවාගේ මේකේ සැප දුක් මදහත් මේ හැමතැනකදීම මදහත් වීමේ අවස්ථාව ඇති බැවින් උපේක්ඛා පාරමිතාවයි. පාරමී 10ම මේ කුසල ක්‍රියා තුලින් කෙරෙනවා. මේක නිසා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිස්සරණ අධ්‍යාසයෙන් සිද්ධ කරන ලද ඒ සත්පුරුෂ දානමේ පින්කමක් අද අපි මේ මොහොතේදී වාර්ෂික වශයෙන් මුදුන්පත් කරගත්තා කියා සිතේ සතුට ඇති කරගන්නට ඕනේ. ඒකම අපේ මහා බෝසතාණන් වහන්සේ දීර්ඝ කාලයක් තිස්සේ මෙවැනි පාරමී සීර්තෙන් දාන ආදී කුසල් රැස් කරගෙන ඇවිත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුදුන් පමුණවාගෙන බෝධිපාක්ෂික ධර්ම 37 මුදුන් පමුණවාගෙන පාරමී 10 30 ආකාරයෙන් මුදුන් පමුණවාගෙන ඇවිල්ලා මෙයින් අවුරුදු 2594කට පෙර බෝමුලාරා වැඩ ඉඳගෙන මාර පරාජයකට ලෝතුරා සම්මා සම්බුදු වුණා. බුදු වෙලා 45 අවුරුද්දක් මුළුල්ලේ ලොවට තමන් ආબોධ කළ චතුරාර්ය සත්‍ය ධර්මයේ විවිධාකාරයෙන් දේශනා කළා. එවාගේම කළ පින් නැති ජනතාව අතුරෙන් සූවිසි අසංකේයයේ නව කෝටි 60 ලක්ෂයක් දෙන ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව පානේ කළා. තමන් වහන්සේ අනාගතේ බලා සුදු බුදුරැස් විහිදෙන දලදා ස්පර්ශයෙන් සුවාසෝදාස ධර්මස්කන්ධය දේශනා කොට අදිෂ්ඨාන බල හේතුවා තබා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් වැඩියා. නික්ලේශේ රහතන් වහන්සේලා පිරිනිවුණා සසු ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා සෙසු ජනතාව සෝකීය කර්මාරූපව සුගති දුගති ගියා විහාරස්ථාන රාජධානි උයන් පොකුණු මාලිගා සියල්ල නැස්තාවසේස වුණා මේ වාගේ රහඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු අමීකේ පටන් භවග්‍රේ දක්වා ඇති සීලම හිත ඇති හිත නැති සංස්කාර ධර්ම දේවල් දරවල් යද කඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පරිහරණය කරන සීල වස්තු කෑමින් බීමින් ඇඳුමින් පැළඳුමින් වතෙන් බුලතෙන් දේතෙන් හේතෙන් පරිහරණය කරන ආත්භාව සියල්ල මෙසේ හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්මයක්ම ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි ඇති වෙමි නැති වෙමි සම්පති පරම්පරා වශයෙන් පවත්නා බැවින් අනිත්‍යයි ඇති වී නැති වීම දෙකෙන් නිරතුරු පෙළි පෙළි පවත්නා බැවින් දුක්ඛයි කැමැති කැමැතිසේ නොපවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනත්තයි පිළිකුල් වන බැවින් අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ සියලු සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි ඒ දුක නැත නැතගෙන දෙන තෘෂ්ණා ප්‍රදාන කොට ඇති ක්ලේශ ධර්ම දුක්ඛ සමුදයාරි සත්‍යයි ඒ දෙකම නැති සාන්ත නිර්වාණ ධාතුව දුක්ඛ නිරෝධාරි සත්‍යයි නිවන ආબોධවන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාරි සත්‍යයි අනන්ත පරිමාණ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා දීර්ඝ කාලයක් පිරූ දානාදී පාරමී බෙලින් මේ ආරි සත්‍ය අතර ආબોධ කරගෙන අජරාමර අමා මහ නිවන් වැඩියා සසර දුක් තරණය කළ කෙලෙස් නිමෙල නිවාසාන්ත නිවනින් සැනසී වදාළ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා අපේ ජීවිතේ පුරා රැස්පත් කරන සෑම කුසලයක් අපටත් පාරමී බවට බෝධිපාක්ෂික ධර්ම බවට ආර්ය අෂ්ටාංගික මාර්ග වාටපත් වී චතු බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා කියා ප්‍රාර්ථනා